තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ ඊළඟ දේශනාව. අපි අද කතා කරන්න තියෙන සම්මා ආජීව කියන කොටස ගැන. ධම්මානුපස්සනා කොටසේ. ඉතින් සම්මා ආජීව කියන කොටස ගැන කතා කරද්දී අපි සාමාන්‍යයෙන් මේ නිවන් මඟ කියන එක පොතේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙලක් තමයි පොතේ තියෙන්නේ. හැබැයි මේක ප්‍රායෝගිකව පුහුණු වෙමින් යද්දී ඒක ප්‍රඥා සීල සමාධි විදිහට තමයි සැකසෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි කියන පිරිසිදු නිවැරදි දැක්මක් එක්ක සම්මා සංකප්ප කියන නිවැරදි සංකල්පනාවන් සහිතව තමයි ඊළඟට තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලමය කොටස සම්පූර්ණ වෙන්නේ. කියන්නේ නිවැරදි දැක්මක් නිවැරදි සංකල්පනාවක් තියෙන කෙනෙක් ඒක සාක්ෂාත් කිරීම තමයි මේ සීල කොටසෙන් සිද්ධ වෙන්නේ. ඒ ඉතින් මෙහෙම වෙද්දී මේ සම්මා දිට්ඨිය කියන කොටසෙන් තමන්ගේ දෘෂ්ටිය ඍජු වෙන්නත් අපිට සුතමේ ඥානය කියන එක අවශ්‍ය වෙනවා. ඒ හරහා ක්‍රියාවත් වීමෙන් තමයි මේ දෘෂ්ටිය කියන එක පිරිසිදු වෙන්නේ. ඒකෙන් තමයි අපිට ඉස්සරහා මාර්ගාංග වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකෙන් යුක්ත වුණු මනසක් තියෙන කෙනෙකුට තමයි සීලය කියන එක හරියටම පරිපූර්ණ වෙන්නේ. සීලයේ ඇතුළාන්තයට கிඳා බහින්නේ සීලය කල්ල්ලන සීලයක් බවට පත් වෙන්නේ. ඉතින් සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකෙන් තොරව අපි සීලයකට ආවහම ඒක එච්චර කල්ලල්ලන්නේ නැහැ. ඒකේ ලොකු ගැඹුරක් නැහැ. නිකන් මතු පිටින් තමයි යන්නේ. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක සහිතව ඊළඟට සීලමය කොටස අපි සම්පූර්ණ කරනවා නම් අන්න එතකොට සීලය කියන එක තහවුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන සම්මා ආජීව කොටසනේ. එතකොට මේ සම්මා ආජීවය කියන එක සරලව කිව්වොත් ධාර්මිකව සිව්පස්සේ හොයාගන්නේ කොහොමද කියන එක තමයි මේ කතා කරන්නේ. ජීවේ පවත්න්නේ කොහොමද කියන එක. ඒක පැවිදි අයට නම් සිව්පස්සේ හොයාගන්න විදිහ, ගිහි අයට නම් සිව්පස්සේම තමයි ඒගොල්ලන්ටත් ප්‍රධාන අවශ්‍යතා ටික සපයාගන්නේ මොන විදිහටද කියන එක තමයි මේකෙන් කතා කරන්නේ. ඉතින් මේ මට්ටමට මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සහිතව සම්මා වාචා සම්මා කම්මන්ත සහ මේ ඊළඟ කොටසට ආපු නැති කෙනෙකුට මිත්‍යා ජීවය සහ සම්මා ජීවය වෙනස පෙන්වලා දෙන්න අමාරුයි. ගොඩාක් වෙලාවට මිත්‍යා ආජීවය ගැන කරුණු පෙන්ලා දෙන්න අමාරුයි. ඒගොල්ලෝ ඒක බාර ගන්න කැමති නෑ. ඉතින් මේ සම්මා ආජීවය සහ මිත්‍යා ආජීවය මේකේ වෙනස්කම් මේක හරියටම කොහොමද කියලා තේරුම් ගන්නත් සෑහෙන අපිට කල් යනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අද වර්තමාන ලෝකයේ ගිහි පැවිදි දෙගොල්ලම භාවනා කරන්න පටන් අරන් තියනවා. පැවිද්දෝ විතරක් නෙමෙයි ගිහියොත් භාවනා කරනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ දෙපිරිස අතරින් වර්තමානයේ පැවිද්දන්ගේ භාවනාවට වැඩිය ගිහි අයගේ භාවනාව වේගයෙන් වැඩෙනවා, දියුණු වෙනවා, සාර්ථක වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒකට හේතු උන්වහන්සේ පෙන්වන්නේ පැවිද්දන්ගේ මනසේ කුකුස් වැඩි. හේතුව ගිහියෙකුට සාපේක්ෂව පැවිද්දෙකුට තියෙන සීලමය පැත්ත අධිකයි. චතුපාරිශුද්ධ ශීලය කියලා එකක් පැවිද්දන්ට උපසම්පදා භික්ෂුවට පවතිනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියලා. ඉතින් මේ ගිහියන්ට මෙහෙම මෙච්චර සීලයක් නැහැ. ගිහියන්ට එක්ක පන්සිල්, එක්ක වටසිල්, සමහර දවසට දසසිල්, ওই වගේ තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන්. එතකොට මේ පැවිද්දන්ට කුකුස් වැඩි වෙන්න හේතුව තමයි යම්කිසි විදිහකට ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ හෝ ඉන්ද්‍රිය සංවර සීලේ හෝ ආජීව පාරිශුද්ධි සීලේ හෝ ප්‍රත්‍යසන්නිච්ඡිත සීලේ මොකක් හරි පුංචි හරි පළුද්දක් වෙච්ච ගමන් පැවිද්දට එක ගැන සැක පහළ වෙනවා පසුතැවීම වෙනවා කුකුස් වෙනවා. ඉතින් ඒක භාවනා කරන්න ගියාම ඒක අනිවාර්යයෙන්ම බලපානවා. මේ කුකුස් සහිත හිත. එතකොට මේම වෙන්න හේතුව තමයි මේ කැඩුනම පිළියම් යොදන්න පුළුවන්. කැඩුනාම ශික්ෂාපදයක් පළුදුනාම පිළියම් කළ හැකි බව හිතට තහවුරු වෙලා මදි. ඒක ඒක මදි හිතට. ඉතින් ලොකු සාංශය සාමාන්‍යයෙන් දේශනා කරන්නේ අපිට ප්‍රාතිමෝක්ෂය කියන එක ආරක්ෂිතව තියාගෙන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් බරපතල තත්ත්ව තියෙනවා ශික්ෂාපද බින්දෙන අපි මේ මට්ටමට නොයා ආරක්ෂිතව තියාගෙන මේ ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය සහ ආජීව පාරිශුද්ධ සීලයේ පුංචි පුංචි පළුදුනාට අපිට ඒවට පිළියම් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් අන්න ඒක මේ උපමා කරනවා මේ මේ ඉන්ද්‍රිය සංවර සීලයයි ආජීව පාරිශුද්ධ සීලයයි ප්‍රත්‍ය සම්නිශ්චිත සීලයයි හරියට අපේ ශරීරයේ අතක් පයක් කැඩෙනවා වගේ වෙන් වෙනවා වගේ ඒක පිළියම් යොදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. නමුත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ හිස වගේ හිස කඳින් වෙන් වුණොත් ආයේ ජීවියක් පවත්වන්න බෑ. එතකොට පැවිද්දාට මේ ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන මේ දේවල් ගැන පුංචි පුංචි පළදු තිබුණා. ඒකට පිළියම් යොදන්න පුළුවන්. ඒ පිළියම් යොදාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක විශ්වාසයෙන් මනසට තිබුණොත් කුකුස් අඩුයි. ඒක නැති වුනහම කුකුස් වැඩි. එතකොට ඒක භාවනාවට ඍජුවම බලපානවා. නමුත් ගිහියන්ට මේක එච්චරටම බලපාන්නේ ඒ නිසා සාපේක්ෂව මේ නිසා තමයි පැවිද්දන්ට භාවනාව දියුණු කරගන්න ගොඩාක් වෙලාවට අපහසු වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් උපසම්පදා සීලයට අදාළ විනය සඳහන් වෙන්නේ යම්කිසි උපසම්පදා භික්ෂුවක් වැරදි ආජීවයෙන් යම්කිසි දෙයක් උපයාගත්තොත් ඒක පාවිච්චි කරන වාරයක් ගන්න ඒ භික්ෂුවට ඇවැත් වෙනවා. නමුත් ගිහියෙකුට වැරදි ආජීවයකින් උපයගත්තු දෙයක් ඒක නැවත නැවත පාවිච්චි කරා කියලා පව් වෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා අර නැවත නැවත පාවිච්චියේදී භික්ෂුවට ඇවැත් වෙන නිසා හිතට කුකුස් වෙනවා පසුතැවීම එනවා වැඩි. ඒ ලොකු සාංශය කියන්නේ මේක ගිහියෙකුට ලෙඩක් පැවිද්දෙකුට බෝ වෙන ලෙඩක් කියලා ඒක ඉස්සරහට ඉස්සරහට යනවා. ඔය නිසා තමයි කුකුස් කියන එක ඇති වෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ උපසම්පදා භික්ෂුවට දේශනා කරලා තියෙනවා මේකෙන් රැකෙන්න මේකෙන් ආරක්ෂා වෙන්න ආරක්ෂිත ක්‍රමයක් ඒ තමයි මේ ආජීව පාරිශුද්ධ සීලයට අදාළව මේ ආජීවයට සම්බන්ධ වෙන්නේ කෙලින්ම ලාභ සත්කාර සම්මාන සිලෝකනේ. ඒකෙන්නේ මේ ආජීව කියන්නේ සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ මේවා හරහා මේ ලාභ සත්කාර හරහා ගින් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා තමන්ගේ ಗುಣ හෙලි කරන්න යන්න එපා කියලා. ඒ නිසා තමයි ගුණවත් පැවිද්ද තමන් ලබලා තියෙන භාවනාවෙන් දියුණු මානසිකත්ව උත්තරී මනුෂ්‍ය ධර්ම මාර්ගඵල හෙලි කරන්න යන්නේ නැති එක බුදුරණන්සේ එපා කිව්වේ ඔන්න ඔය සියුම් කාරණය මනසට බලපාන නිසා තමන් ළඟ තියෙන ගුණයක්වත් හෙලි කරන්න යන්න එපා කියනවා. මොකද ඒවා හෙලි කරාම ඒවා පෙන්නුවාම මිනිස්සු සාමාන්‍යයෙන් ඕවානේ ඉල්ලගෙන ඉන්නේ. මිනිස්සු පහදිනවා. පහදපුවාම මේ භික්ෂුවට ලාභ සත්කාර ලැබෙනවා. එතකොට වැරදි ක්‍රමයකට මේ ලාභ සත්කාර වලට ගොදුරු වෙලා වැරදි ක්‍රමයකට ලාභ සත්කාර උපයන්න ගියොත් ඒක මිත්‍යා ආජීවයට වැටෙනවා. එතකොට ඒක කුකුස් උපදවන්න හේතු වෙන්න පුළුවන් යම්කිසි දවසක භාවනා කරන්න ගියාම. ඉතින් මේකට දීලා තියෙන මේ උපමාව තමයි ස්ත්‍රියක් තමන්ගේ ස්ත්‍රී ලිංගය ප්‍රසිද්ධියේ පෙන්නුවොත් ආයේ ඒ කාන්තාවගෙන් ගන්න දෙයක් නැහනේ. ආයේ වැඩක් නැහැ. ඇති වැඩක් නැහැ. අන්න වගේ තමයි කියනවා උපසම්පදා භික්ෂුව තමන්ගේ ಗುಣ හෙළි කිරීම මේ ස්ත්‍රියක් තමන්ගේ ලිංගය ප්‍රසිද්ධියේ පෙන්නනවා වගේ වැඩක් කියලා. ඊට පස්සේ ලේසි නෑ මේ ඒ ඒ සිද්ධ වෙන හානියෙන් වළකින්න. ඉතින් මේක හරිම සියුම් කාරණයක්. මේ කියන ප්‍රශ්නය ගිහි අයටයි අනුපසම්පන්න අයටයි මේක බලපාන්නේ නෑ. මොකද ඒ දෙගොල්ලන්ටම ඇවැත් කියලා දෙයක් වෙන්නේ නෑ. ඇවැත් කියන දේ සිද්ධ වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඒ නිසා තමයි කුකුස් වැඩි වෙන්නේ. ඉතින් මේ ගිහි අයටයි අනුපසම්පන්න අයටයි එහෙම ඇවැත් කියලා දෙයක් නැති නිසා කුකුස් එන්නේ නෑ. ඒ නිසා ඒ අයට පහසුවෙන් භාවනා ගොඩක් වෙලාවට වැඩෙනවා. අර උපසම්පදා පැවිදි අයට වැඩිය. ඒගොල්ලන් කුකුස් අධික නිසා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් මේ නිසා තමයි භික්ෂුව ධාර්මිකව තමන්ගේ ජීවිකාව පැවැත්විය යුත්තේ. ඒ සඳහා විශාල ශික්ෂාපද ප්‍රමාණයක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඔන්න ඔය ඇවැත්වලට ඔය ශික්ෂාපද වලට අහු නොවෙන්නත් මේ ලාභ සත්කාර උපයන ක්‍රම ටිකක් උපයන විදි ටිකක් මානවයාගේ මනස හැසිරෙන ක්‍රම ටිකක් භාගතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගින්සනතා කියලා. ඔය ටිකෙන් ලාභ සත්කාර සම්මාන සිලෝග හොයන්න පුළුවන්. හැබැයි ඇවත් වෙන්නේ නැහැ. හැබැයි ඇවැත්ුනේ නැති වුණාට මිත්‍යා ආජීවයට තමයි වැටෙන්නේ. ලාභ සත්කාර සම්මාන සිලෝක ලබා ගන්න තමයි මේ ටික කරන්නේ. ඉතින් මේවා හර හරියට අර ചാටු වැඩ වගේ. ඉතින් මේකේ කුහනා කියලා කියන්නේ කුහකකම් කියන එක. ඒ කියන්නේ තමන් රහත් වෙලා නැතුව රහත් වෙලා වගේ පෙන්නනවා. රහත් වෙලා වගේ මවාපානවා, රඟපානවා. ඒ විදිහට හැසිරීම් පවත්වනවා. වචනෙන් කියන්නේ හැසිරීමෙන් පවත්වනවා. තමන් රහත් කෙනෙක් වගේ, තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් වගේ මවාපාන්න එහෙම දේවල් එනවා. කරනවා. එතකොට ඒකෙන් ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා. ගිහියෝ ඒවට පහදිනවා, නැමෙනවා. ඒකෙන් ඔන්න ආජීවයට කැලලක් එනවා. එතකොට අපි හිතමු උදාහරණයක් විදියට නම් භාවනා කරන යෝගාවචරයෙක් ඉන්නවා කියලා. එතකොට ඒ යෝගාවචරයා කතා බහෙන් තොරව සිහිය පවත්ව ගන්න සක්මන් කරද්දී බොහොම හෙමින් සක්මන් කරනවා වෙන්න පුළුවන්. කතා බහ නැතුව බිම් බලාගෙන තමන්ගේ වැඩේ කරනවා වෙන්න පුළුවන්. එතකොට සමහර විට මේ යෝගාවචරයට සැකයක් එන්න පුළුවන්. භාගතුන් වහන්සේ මෙහෙම කුවණා කියලා එකක් දේශනා කරලා තියෙනවා. මම මේ ඒකටද අහු වෙලාද ඉන්නේ? ඒ ඒ නිසාද මෙහෙම කරන්න කියලා සැක එන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ මේ ධර්මානුකූලව භාගතුන් වහන්සේ ගැනීමට අනුව අහිංසක වෑයමක් යොදනවා නිවන් මගට. ඉතින් මේක හොයාගන්න මේ කුහකකම නිසා මෙහෙම කරනවද අවංකවම නිවන් මඟ වඩන්න එහෙම කරනවද කියලා හොයාගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මේ කුහණා කියන ගතිය තියන අය මේක මිනිස්සු ඉන්න තැන්වල විතරයි මේ විදිහට රඟපාන්නේ. මේ විදිහට හැසිරීම පවත්වන්නේ. ඇත්තම යෝගාවචරයෙකුට මිනිස්සු ඇති තැනත් නැති තැනත් මේ විදිහට ඉරියව් පවත්වනවා. ඉතින් යෝගාවචරයා ඒ කියන කුහණා කියන වැරදි පැත්තට යොමු වෙලාද නැද්ද කියලා හොයාගන්න ඔන්න ඕක තමයි වඩාම වැදගත් වෙන්නේ. ඉතින් මේ ටික තේරුම් ගන්න. මේක තේරුම් ගන්න ඒ යෝගාවචරයාට ඒ අදාළ කෙනාට සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය හොඳින් හැදිලා තියෙන්න. හොඳ දැක්මක් සහ නිවැරදි සංකල්පනා තියෙන්න ඕනේ. ඒ හරහා හැකි සංඥාවෙන් තමයි මේ යෝගාවචරයාට මේ මේ මේ අහිංසක වෑයමක් යොදන්න පුළුවන් වෙන්නේ. මේ භාවනාවක් කියන එකක් පුහුණුවක් කියන එකක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන්ගේ හිත විමසලා බලන්න පුළුවන් මම මේ අනිත් අයව රවටන්නද මේක කරන්නේ. එහෙම නැත්නම් මම මේ අවංකවම මේ නිවන පිණිස අහිංසක වෑයමක් හැකි සංඥාවෙන් අහිංසක වෑයමක් යොදනවාද කියන එක හොයාගන්න පුළුවන් වෙනවා. ඒක සෙවිය යුතුයි. ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨ ගුරුවරු මේ කියන ලාභ සත්කාර සම්මාන සිලෝකවලට අහු වෙලා මේ ඉරියව් පවත්වන එකට අහු වුණු අයට උපදෙස් දෙන්න යන්නේ නැහැ හදන්න යන්නේ නැහැ මොකද ඒක හදන්න බෑ මොකද ඒගොල්ලෝ ඒක බාර ගන්න ලෑස්ති නැහැ හරිම අමාරුයි ඒක හදන්න ඉතින් මේ වගේ උගුල් වලට අහු වෙන්නේ නැති වෙන්න තමයි සෑම වර්ෂයකම වස් සමාදන් වෙලා භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරනවා කියලා දෙයක් කරන්නේ. ඉතින් වස් පවාරණය කරනවා කියවට ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් දි කරන්නේ මොකද්ද කියලා. එතනදි කරන්නේ සෑම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ඒ සේනාසනයේ වැඩ ඉඳපු ස්වාමින්වහන්සලා සීමාවට රැස් වෙලා එක එක භික්ෂුව එක එක ස්වාමින්වහන්සලා නැත්නම් සංඝයා ඉදිරියේ පැවරීමක් කරනවා ඔබ වහන්සේලා සමග මම මේ වස්තුන් මාසයේ මෙහෙම වාසය කළා එකට එතකොට මගේ සිතින් කයින් වචනෙන් මොකක් හරි වැරද්දක් වෙනවා ඔබ වහන්සේලා දැක්කනම් ඔබ වහන්සේලාට අහන්න ලැබුණා නම් නැත්නම් ඔබ වහන්සේලාට සැකයක් තියෙනවා නම් මෙන්න මේ காரணා තුනෙන් එකකට මගේ වැරදක් දැනිලා තියෙනවා නම් ඒක මට පෙන්වා දෙන්න මට සකස් කරගන්න කියලා පවරනවා සංඝයාට තමන්ගේ වැරදි පෙන්නලා දෙන්න කියලා. ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ ක්‍රමයක් තියෙන්නේ භාගතුන් වහන්සේගේ ඉගැන්වීමක විතරයි. මේ තමන්ගේ වරද පෙන්නලා දෙන්න කියලා ඉල්ලන එකක්. ආරාධනා කරන එකක්. ඕක තමයි වස්පවාරණය කරනවා කියලා කියන්නේ. ඉතින් මේම දේවල් හැදිලා තියෙන්නේ භික්ෂුවගේ මනස මේ මිත්‍යා ආජීවයෙන් ගලවලා සම්මා ආජීවයට ගන්න පුළුවන් වෙන්න අර උගුල් වලට ලාභ සත්කාර සම්මාන සිලෝක වැනි උගුල් වලට අහු නොවි පවත් ගන්නයි. ඉතින් ඒ වගේ ක්‍රමසා විදි ඇදලා තියෙන. ඔක තමයි කුහණා කියන්නේ. ඒකෙන් ඇවැත් වෙන්නේ නැහැ. හැබැයි අර කියන කපටිකම් වලින් ලාභ සත්කාර උපයන්න පුළුවන්. ඊට පස්සේ ලපනා කියලා එකක් තියෙනවා. ඒක අරක වගේ දැන් අරකේ කුහණායකයේ තියෙන්නේ ක්‍රියාවෙන් රඟපානවා. මේකේ වචන. ඒ කියන්නේ ආටෝප සාටෝප වචන දාලා හුරතල් කිරීම දාලා නලවලා පහදින වචන දාලා කතා කරනවා. අරමුණ ලාභ සත්කාර සම්මාන සිලෝක උපේීම මිනිස්සු ඉතින් ඒකට පහදිනවා. මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ උන්වහන්සේගේ ධර්මයවත් කවි තාල විදිහට එකතු කරලා මේ ලයාන්විතව තාල දාලා කියන්න එපා කියන්නේ ඔන්න ඔය නිසයි. මොකද මිනිස්සු ඒවට පහදිනවා. මිනිස්සු කාම ලෝකේ ඉන්න අයනේ. එතකොට අර ලස්සන සුරතල් වචන දාලා කතා කරාම මිනිස්සු අහු වෙනවා. ඒකෙන් ලාභ සත්කාර ඉපයනවා. එතකොට යම්කිසි කෙනෙකුට ලාභ සත්කාර උපයා ගැනීම අරමුණින් එහෙම වචන දානවා නම් ඒක මිත්‍යා ජීවිතයට වැටෙනවා. හැබැයි ඇවත් නෑ. හැබැයි ඒකේ නාම උගුලකට අහු වෙලා ඉන්නේ. ඊළඟට නේමිත්තිකතා කියලා කියන්නේ ඒ අදාළ කෙනාට ඉල්ලන දේ නොදී ඉන්න බැරි බැරි තැනට එන එන විදිහට කතා කරනවා. ඒ කියන්නේ මේ ඒකට ඕන තරම් කතා තියෙනවා මේ විසුද්ධි මාර්ගය ගිහලා බැලුවොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මම ඒවා මෙතන කියන්නේ නැහැ. ඒ කියන්නේ අවට වට පිටාවේ තියෙන මොන හරි නිමිති අරගෙන මොන හරි සලකුණු අරගෙන ඒව දාලා ගලපලා කතන්දර කියනවා. එතකොට අර අහගෙන ඉන්න කෙනාට නොදී ඉන්න බැරි තැනටම යාගේ මනස බලෙන් ඇදලා ගන්න දැනට කතාව අරගෙන එනවා. ඔය සම්මාදමේ යන අය වගේ ගොඩාක් වෙලාවට ඔය වගේ දේවල් කරනවා. ඉතින් නේමිත්ති කතා කියන්නේ එහෙමයි. මොකක් හරි නිමිත්තක් උලුප්පලා අරගෙන ඒකෙන් කතාවක් හදනවා. අර මිනිහයාට කරන්න දෙයක් නැහැ. කතාව අහලා ඉවරනකොට දෙන්න වෙන තැනට මනස අරන් එනවා. ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක පිණිස තමයි ඒ විදිහට කටයුතු කරන්නේ. ඒකත් මිත්‍යා ආජීවයට වැටෙන්නේ. ඊට පස්සේ නිප්පේසිකතා කියලා කියන්නේ මේ කියන කුහනා ලපනා නේමිත්තිකතා කියන ක්‍රමවලට කවුරු හරි මිත්‍යා ආජීවයෙන් ලාභ සත්කා ජීවිතය පවත්වනවා නම් ලාභ සත්කාර සම්මාන සිලෝක වැරදි විදිහට උපයනවා නම් කවුරු හරි කෙනෙක් ඒක පෙන්නලා දුන්නොත් ඒ කෙනා ඒක බාරගන්නේ නැහැ. ඒක වාදයක් කරගන්නවා. ඒක බාර ගන්න කැමති නෑ. මෙහෙම ලාභ සත්කාර සම්මාන සිලෝග වලට අහු වෙලා ඉන්නවා කියන එක. ඒ ඉතින් ඒ වාදය ඇත්තරම නිවන පිණිස හේතු වෙන වාදයක් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් අපේ ලොකු සාංශේන සඳහන් කරන්නේ එහෙම අය හදන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන් ගුරුවරු එහෙම අයට උපදෙස් දෙන්න යන්නේ නැහැ. ඒක කරන්න බෑ. බාර ගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ මුල ඉඳලම ඇවිල්ලා තියෙන්නේ ලාභ සත්කාර ලබා ගැනීම පිණිස. ඒ නිසා ඒක දැන් මනසට හරියට ප්‍රෝග්‍රෑම් වෙලා වගේ ඒක එතකොට පෙන්නලා දෙන්න අමාරුයි. ඊළඟට ලාභේන ලාභං නිජගින්සනතා කියලා කියන්නේ පැවිද්ද තමන්ට ලැබෙන එක එක බඩු ගිහියන්ට දෙනවා. ඒගොල්ලෝ සතුටු කරන්න ගිහියන්ට දෙනවා. ගිහියන්ට දුන්නාම මිනිස්සු ඉතින් ඕවට පහදිනවනේ අනේ මේ සාංශකේ කිසිම ලෝභීකමක් නැහැ. නිර්ලෝභීව මේවා දෙනවනේ කියලා. ඉතින් මේ මිනිස්සු හිතනවා අනේ මේ මුන්නාන්සෙලා මෙහෙම අපිට උදව් කරන එකේ අපිත් මොන හරි උදව් කරන්න ඕනේ කියලා ඔන්න යෝජනාවක් ගෙනවා. ඔබ වහන්සේට මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න කියලා. එතකොට ඉතින් මේ පැවිද්දෝ මේකට අහුවෙච්ච පැවිද්දෝ අර මිනිසුන්ට හුල ගන්නවත් බැරි හොඳම එකක් කියනවා රත්තරන් වලින් මොනවා හරි අරව හරි මේව හරි කියනවා. ඒතකොට මිනිස්සු ඉතින් අහුවෙලා ඉවරයි. ඒ ඒ ඒ තැනට ඒ මනුස්සයාගේ මනස ගන්න තමයි අර තමන් ළඟ තියෙන පොඩි පොඩි දේවල් ඒගොල්ලන්ට දෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුවට පැවිද්දන්න දේශනා කළා තියෙන්නේ තමන්ට ලැබෙන සිව්පසය පරිස්කාර දෙන්න පුළුවන් අය ඉන්නේ අම්මා තාත්තා ඔය වගේ බොහොම සීමිත පිරිසකට විතරයි වෙන අයට දෙන්න එපා කියනවා මේ කියන උගුලට අහු වෙන නිසා. නමුත් අපේ මිනිස්සු හිතන් ඉන්නේ ඒක කුහක කමට තණ්හාවට දෙන්නේ නැහැ කියලා. දෙන්නේ නැති අය. ඉතින් අපේ ලොකු සාහිණාංශයේගේ ගුණයක් මම මේ වෙලාවේ විස්තර කරනවා. මට අහන්න ලැබුණ දෙයක් උන්වහන්සේගේ කතාවක්. ඉතින් එකවරක් උන්වහන්සේ ආරණ්‍ය වැඩ ඉද්දී ඒ අහල පහල මිනිස්සෙක් දුප්පත් මිනිස්සෙක් ආවලු එයාට මේ අසනීප වෙලා බෙහෙත් ගන්නවත් මුදලක් හොයා ගන්න නැතුව ආවලු මේ උන්වහන්සේගේ ලොකු ලොකු සායනහන්සේගේ ආරණ්‍යයට ඇවිල්ලා උන්වහන්සේට ලැබෙන මොනවා හරි පිරිකර තියනවා නම් ඉල්ලුවලු ඒවා විකුණලා ලැබෙන මුදලෙන් බෙහෙත් ගන්න. එහෙම ආවලුදෙන් සාමාන්‍යයෙන් අපිට බලූ බැල්මට පේන්නේ අනේ ඉතින් මේක සෑහෙන අනුකම්පා කළ යුතු, කරුණා ඉපද විය යුතු, මෛත්‍රිය පැතිර විය යුතු, උපකාර කළ යුතු අවස්ථාවක් විදිහටනේ අපි හිතන්නේ. හැබැයි ලොකු සාන්නාසයකවලු දෙන්න බෑ කියලා. දෙන්න බැරි කමට නෙමෙයි තියෙනවා. නමුත් දෙන්න බෑ කවලු. ඉතින් මේ මිනිස්සයා තරහ වෙලා ගිහින් තියෙන්නේ. මොකද ලොකු සාන්සේ සඳහන් කළාලු ඒ මිනිස්සයා පෙර කරපු අකුසල කර්මයකට තමයි දැන් මේ විදිහට මේ නැතුව මේ විදිහට දුක් විඳින්නේ. දැන් මේ සංඝයාට ලැබෙන දේවල් අරන් ගිහිල්ලා විකුණලා ලැබෙන මුදලින් දේවල් ගන්න ගිහිල්ලා මේ මනුස්සයා තවත් අකුසල් පුරව ගන්නවා සාසනය කෙරෙහි, භික්ෂූන් කෙරෙහි, පැවිද්දන් කෙරෙහි ශ්‍රද්ධාව නැතුව අගෞරව මනසක් හදාගෙන තවත් පව පුරව ගන්නවා ඒ පාපයෙන් තවත් සසර දුක් උපදවන්න මං කැමති නෑ ඒ නිසා දෙන්න බෑගවලු. ඉතින් සාමාන්‍යයෙන් මේ බොහෝම පුංචි මානසිකත්ව කරුණා මෛත්‍රිය තුල හිර වෙලා ඉන්න මිනිසුන්ට පේන්නේ මේක මහා දුෂ්ටකමක් විදියට. හැබැයි ලොකු සාංශ ඊට වඩා දුර බලලා තමයි එතන වැඩ කරලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා අපි මේ තියෙන දෙයක් දෙන එක ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් මේවා හරිම සියුම් කාරණා හෙමින් හෙමින් තමයි මේවා අපිව උගුල්ලට ඇදගෙන ඇදලා දාන්නේ. අන්තිමේදී භාවනා කරන්න ගියාම ඕවා විතර්ක විදිහට ඇවිල්ලා අපිට භාවනා කරගන්න බැරුව යනවා. භාවනාව සාර්ථක වෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. ඉතින් මේවායින් ඇවැත්ුනේ නැති වුණාට මේවායින් අපේ නිවන් මඟ හැරෙනවා ආජීවය අපිරිසිදු වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහේ වැඩ කරන අයට මේ කුහනා ලපනාදී මේ වැඩ කරන අයට මනසේ විතර්ක වැඩි, කුකුස් වැඩි. ඒ නිසා තමයි මේගොල්ලන්ට සමාධියක් සමාධි මාත්‍රයක් උපදව ගන්න බැරි වෙන්නේ. භාවනා කරන්න ගියාට හිත එකලස් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ අයට විපස්සනාවක් කොහොමවත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා තමයි අපි සීල කොටසට එන්න කලින් දිට්ටි සම්මා දිට්ඨිය සහ සම්මා සංකල්පය සකස් කරගෙන ඉන්න ඕනි කියන්නේ. එතකොට තමයි සීලය තහවුරු වෙලා සකස් වෙන්නේ. ඉතින් මේවා ගිහියන්ට බලපාන්නේ නැත්තේ නෑ. අද ගිහියොත් ඉන්නවා මේවට අහු වෙලා ඉන්න. නමුත් ප්‍රධාන වශයෙන් පැවිද්දා මේකට අහු වෙන්න තියෙන ඊට කඩ වැඩි. ඉතින් පැවිද්දට තේරෙන්න ඕනේ මේ ලාභ සත්කාර උපයන පාර එකක්, නිවන් මඟ එකක්. මේ දෙක පාරවල් පැහැදිලි පාරවල් දෙකක්. ඉතින් මේක තේරුම් ගත්ත පැවිද්දට කුකුසෙන්නේ නැහැ වැඩේ කරගෙන යන්න පුළුවන්. ගිහියන්ටත් මේකේ උගුල අඩුයි. නමුත් සමහර ගිහියෝ මේකට අහු වෙලා අහු වෙනවා ගොඩාක් වෙලාවට. ඉතින් ඒ නිසා අපි ලොකු සාංශ සඳහන් කරන්නේ යම්කිසි විදියකට යම්කිසි පැවිද්දෙකුට යම්කිසි කෙනෙකුට ගිහියෙක් හරි යෝගාවචරයෙකුට හරි ලාභ සත්කාර වැඩි වෙනවා නම් එයාගේ නිවන් මඟ දුරස් වෙන තැන ඉඩකඩ බොහෝම වැඩි කියලා. ඒ නිසා අපිට දැන් මේ මේ විදිහට අපි සීලයක ඉද්දි මේ සීලය අපි තුම් දැන් කයින් වචනයෙන් වෙන වැරදි වලින් වළකින එකනේ. ඒ සිද්ධියක් වෙන වෙලාවට අපි සිහිය එළඹ සිටි සිහිය පවත්වා ගන්න පුළුවන් වුණොත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා එතන සිද්ධ වෙන මානුෂීය පෙරලි, එතන සිද්ධ වෙන යථාර්ථය, එතන මනස කෙලෙසකට අහු වෙන හැටි පේනවා සීයෙන් හිටියොත්. ඒක පේනුනහම ඔන්න අපේ දෘෂ්ටිය ඍජු වෙනවා. සම්මා දිට්ඨිය, නිවැරදි දෘෂ්ටිය එතනදී හට ගන්නවා. මොකද එයාගේ දෝෂ පේනවනේ දැන් මේ සීලයේ දෝෂ පේන්න ගන්නවා ඒවා ආවේ කොහොමද කියලා පේන්න ගන්නවා සිහියෙන් ඉන්නකොට එතකොට එයාට වැරද්ද නිවැරද්ද දැකීමෙන් එයාගේ දෘෂ්ටිය ඍජු වෙනවා පිරිසිදු වෙනවා ඒ නිවැරදි දෘෂ්ටිය ආවට පස්සේ ඒක හේතු වෙනවා නැවත සීලය ශක්තිමත් කරගන්න, උසස් කරගන්න, උත්කෘෂ්ට කරගන්න. ඒ විදිහට සීලය උසස් වුණාට පස්සේ ඒ සීලය සහිත ජීවිතේ පවත්වාදී නැවත සතිමත් වෙනකොට තවත් මොන හරි පුංචි පුංචි දෝෂ තියෙනවා නම් ඒවා පේන්න ගන්නවා ඒවා හේතු පේන්න ගන්නවා ඒවා සකස් කරනකොට දෘෂ්ටිය නැවත ඍජු වෙනවා ඒක හරහා නැවත සීලය උසස් වෙනවා මේ විදිහට තමයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප මාර්ගාංග දෙක ප්‍රඥා කොටසට අයිති සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන සීල කොටසට අයිති මේ නිසා තමයි සීලය ප්‍රඥාව දෙක කවදාවත් වෙන් කරන්න බෑ කියන්නේ ප්‍රඥාව සීලයට අනුග්‍රහ අනුග්‍රහිතයි සීලය ප්‍රඥාවට අනුග්‍රහිතයි මේ දෙන්න එකිනෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් තමයි වැඩෙන්නේ ඉස්සරහට යන්නේ. එතකොට මේ මාර්ගාංග ධර්මවල ඒක හරි ලස්සනට පෙන්ලා තියෙනවා. සතිය ඉස්සරහෙන් තියාගෙන විපස්සනා භාවනාවක සතිපට්ඨාන භාවනාවක ඉදෙන යෝගාවචරයට මේක අත්දැකීමෙන් අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔය කියන සම්මා ආජීවය අපිට අවශ්‍ය වෙනවා මේ ගමන ඉස්සරහට යද්දී ඒක ඔන්න ඔය ආකාරයට තමයි සැකසෙන්නේ සිහිය ඉස්සරහින් තියාගෙන යන යෝගාවචරයෙකුට. ඉතින් අද මට කතා කරන්න ඕනුනේ මේ සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.